පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අදත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා කිහිප නමක් වගේම ගිහි පින්තුන් සම්බන්ධ වෙලා සිටින හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසට નિયમિત මාතෘකාව සාකච්ඡා කරන්න කතා කරන්න සූදානම් වෙන්නේ පාරමිතා පිළිබඳව පසුගිය සති 12ක් මුළුල්ලේ අපි කතා බහ කරලා නිම කළා දාන පාරමිතාව සහ සීල පාරමිතාව පිළිබඳව පසුගිය සතියේ අපිට ධර්ම සාකච්ඡාව කරන්නට අවකාශ ලැබුණේ නැහැ. අද අපි අලුතෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳව. නෛෂ්ක්‍රාම්‍ය පාරමිතාව නිවන් දැකීම සම්බන්ධව ඊටාම සුවිශේෂ පාරමිතාවක්. ඒ කුමක් නිසාද? නිවන් අවබෝධ කිරීම කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීම. ප්‍රධාන වශයෙන්ම අවිද්‍යා තෘෂ්ණා මූලික කොටගෙන තමයි මේ සියලුම ක්ලේශ ධර්මයන් පවතින්නේ. එතකොට මේ භව පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාව. දුක ඉපදවීමේ හේතුව. නමුත් තෘෂ්ණාව දුරු කරන්නට අපට නොහැකි වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව මත තමයි තෘෂ්ණාව රඳාපවතින්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන ගතිය. අවිද්‍යාව පිළිබඳව තථාගතයන් වහන්සේ දක්වන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය අඥාන. ඒතර මේ දුකයි කියලා පැහැදිලිව වැටහෙන්නේ නැති බව. දුකෙහි හේතුව එහි නිරෝධය ඒ නිරෝධය සතහ මඟ වැටහෙන්නේ නැති බව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒක පදනම්ව පවතින්නේ දුක්ඛේ අඥානං දුක හරියට වැටහෙන්නේ මොකද්ද දුක කියලා කිව්වේ අපි නිතර පැහැදිලි කරනවා මේ ඇඟට දැනෙන පීඩාව සිතට දැනෙන පීඩාව පමණක් නෙමෙයි දුක්ඛ කියලා කියන්නේ මේ සියලුම සංස්කාරයන්හි පවතින සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ලක්ෂණ. ඒ ලක්ෂණ වලින් යුක්ත නම් යමක් ඒක નિસරු වූ ධර්මයක්. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය පැහැදිලිව නොපෙනෙන ගතිය නිසා තමයි ඒවා පිළිබඳව කැමැත්තක් ප්‍රශ්නාවක් අපේ මනස තුල මතුවේ. ඒතර කාම කියලා කියන්නේ ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස විඳින්න, කයින් ස්පර්ශ කරන්න සහ සිතෙන් අරමුණු කරන්න කැමති දේවල් පොදුවේ හඳුන්වනවා කාම කියලා. එතකොට ඒ කාමයන්ගෙන් අපට වෙන් වෙන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? ඒවාෙහි යම්කිසි ආස්වාදයක් වැදගත්කමක් තියනවා කියලා අපට හැඟෙන නිසා. ඒවා ඉන්ද්‍රයන්ට යම්කිසි උත්තේජනයක් දැනෙන දැනෙනකොට නැවත නැවත ඉන්ද්‍රයන්ට ලැබෙන උත්තේජනය අපේක්ෂා කරනවා. එතකොට කාමච්ඡන්ද එතකොට ඉන්ද්‍රයන් උත්තේජනය කරන ඉන්ද්‍රයන්ට ආස්වාදයක් ලැබෙන දේ යලි යලි ලබන්නට පවත්වා ගන්නට කැමති වෙනවා. අප කාම තණ්හාව, කාම ඡන්දය, කාම රාගය මෙන්න ඔය වචන වලින් හඳුන්වන්නේ. ඒවැ වචනාර්ථ ගත්තහම පුංචි පුංචි වෙනස්කම් තියෙන්නට පුළුවන්. අදහස වශයෙන් ගත්තහම එකම තෘෂ්ණාව තමයි මේ සියල්ලෙන් හඳුන්වන්නේ. එතකොට මේ කියන කාම තෘෂ්ණාව Eh, එහෙම නැත්නම් eh, මේ කාම ඡන්දය එහෙම නැත්නම් කාම රාගය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ අවිද්‍යාව මත. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය යථා ස්වභාවය નિවරදිව වැටහෙන්නේ නැතිවීම මත තමයි තෘෂ්ණාව රඳාපවතින්නේ. එතකොට යම් කිසි කෙනෙකුට ඒ තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට පුළුවන් නම් තමයි නැවත නැවත මේ පංචස්කන්ධය හට ගැනීම නවතින්නේ. ඒ කියන්නේ පංචස්කන්ධ නිරෝධය සිද්ධ වෙන්නේ තෘෂ්ණාව දුරු කිරීමත් එක්කලා. ඉතින් තෘෂ්ණාව දුරු කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව දුරු කිරීමත් එක්කලා. ඒතර අවිද්‍යාව තෘෂ්ණා කියන මූලයන් දෙක ප්‍රහාණය කිරීම මත තමයි සියලු ක්ලේශයන් ප්‍රහාණය වෙන්නේ. එතකොට ඒ සියලුම ක්ලේශයන් රඳාපවතින ප්‍රධාන මූලයන් දෙක තමයි නොයැටීම සහ ඒ නොයැටීම තුලින් ඇතිවෙන ප්‍රශ්නාව මත. එතකොට දැන් නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව ආරම්මණයන් පිළිබඳව තියෙන කැමැත්ත දුරු කරන වැඩපිළිවෙල. එතකොට දැන් ඒව සම්බන්ධව තියෙන කැමැත්ත දුරු කරන්න කියලා අපිට කොච්චර කිව්වා වුණත් ඒක කරන්න පහසු නැහැ. తాවකාලිකව දේවල් අයින් කරන්න පුළුවන්. తాවකාලිකව දේවල් බැහැර කරන්න පුළුවන්. නමුත් සැබෑවට යම් කිසි කෙනෙක් අතින් ඒ කාම තෘෂ්ණාව දුරු වෙනවා නම් ඒ දුරු වීම සැබෑවට සිද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයටයි. එමනම් නෛෂ්කාම්ම්‍ය සංකල්පය දියුණු කිරීමේ ප්‍රධාන මූලය වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි සැබෑ නෛෂ්කාම්ම්‍ය ගුණය මනසේ වර්ධනය වෙන්නේ. එතකොට එහෙම නොවන තාක්කල් අපි නයිස්කාම්ම හැටියට පුහුණු කරන්න ගිය තැන නොයෙකුත් වැරදි වැටහීම් පටලැවිලි ඒත් එක්කලා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි වර්තමානයේ අත්හැරීම කියන කාරණය බොහොම ප්‍රවණතාවයක් හැටියට අපේ සමාජයේ පෙනෙනවා. එතකොට හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ දැන් අපි ගොඩක් දේවල් අතහැරලා ඉන්නේ. බිරිඳ අතාරින්න පුළුවන්, සැමියා අතාරින්න පුළුවන්, දරුවා අතාරින්න පුළුවන්, අම්මා තාත්තා අතාරින්න පුළුවන්, ගෙවල් දොරවල් අතාරින්න පුළුවන්. එතකොට හරි හම්බ කරන මිල මුදල් අතාරින්න පුළුවන්. මේ බොහෝ දේවල් අතාරින්න පුළුවන් නිසා දැන් අපි අත්හැරීම පුහුණු කරනවා. දැන් අපි නිවනට බොහොම සමීපයි වගේ හුඟක් දෙනාට හිතෙනවා. ඒක එක්තරා අත්හැරීමක් තමයි. නමුත් ඒ අත්හැරීම සිද්ධ වෙන්නේ කවර මූලයක් මතද? සැබෑවට ප්‍රඥා මතද ඒ අත්හැරීම සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් කලකිරීම, බියපත් වීම, තැති ගැනීම, අකමැත්ත, නොසතුට, කාය පීඩාව, චිත්ත පීඩාව මේවා නිසාද මේක අතහරින්නේ? එතකොට ඒ කොහොම අතහැරියක් යම්කිසි අතහැරීමක් එතන තියෙනවා. හැබැයි නිවනට උපකාර වෙන්නේ කෙලස් නසන්නට උපකාර වෙන්නේ අර ප්‍රඥා මූලිකව දේවල් අතහැරීම. එතනත් ද්‍රව්‍ය අතහැරීම කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒවා පිළිබඳව තියෙන කාම ඡන්දය, කාම තණ්හාව අතහැරීම. එතකොට දැන් මේ කාරණය විශේෂයෙන්ම මේ නෛෂ්කාම්‍ය පාරමිතාව කියන්නේ මොකද්ද? නෛෂ්කාම්‍ය පාරමිතාවක් හැටියට දිනු කරන්නේ කොහොමද කියලා චරියාපිට කට්ට කතාවේ තථාගතයන් වහන්සේගේ එහෙම නැත්නම් මහබෝසත්වරුන්ගේ නෛෂ්කාම්ම පාරමිතා විග්‍රහ කිරීම වශයෙන් දක්වලා තියෙනවා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතෝ ආදීනව දස්සන පුබ්බංගම කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්ඛම්ම පාරමි. එතකොට මොකද්ද නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ? කරුණෝපාය කෝසල පරිග්‍රහිතෝ මේක සෑම පාරමිතාවක් සම්බන්ධව පැහැදිලි කරනවා මහබෝසත්වරුන්ගේ පාරමිතා පිරීම මහා කරුණාව මුල් කොටගෙන ඒක ਸਰවඥතා ඥානයත් එක්කයි මහා කරුණාවක් බවට පරිපූර්ණ වෙන්නේ එතෙක් මහබෝසත්වරුන්ගේ කරුණාව අන් අයට වඩා සුවිශේෂ කරුණාව ඒ මොකද අනිත් කෙනෙකුට කරුණාව ඇති වෙන්නේ ඒ අවස්ථාවේදී සත්වයේ දුකින් මිදවීම සම්බන්ධ මහා බෝසත්වරයෙකුගේ කරුණාව ඒ අවස්ථාවේ ඒ සත්වයාට පිහිටවීම වගේම ඒ තමන් පුහුණු කරන ගුණය තුලින් ਸਰවඥතා ඥානය සාක්ෂාත් කරලා ඒ තුලින් සියලු සත්වයින්ට පිහිටවීම අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් දුකින් මිදවීම එතකොට ඒ නිසයි තථාගතයන් වහන්සේගේ කරුණාව මහා කරුණාවක් වෙන්නේ එතකොට එතනට පුහුණු කරන මහ බෝසත්වරු කරුණා මූලික කොටගෙන තමයි ඒ ಗುಣ පුරන්නේ ඒ වගේම උපාය කෞශල්‍ය. එතකොට අන් අයට තම තමන්ගේ ප්‍රමාණයට කරුණාව පවත්වා ගන්නට පුළුවන් ලෝකෙට උදව් කරද්දී. එතකොට කරුණාව පිළිබඳ කාරණේ අඩු වැඩි වෙන්නට පුළුවන්. නමුත් දෙවැනි කාරණේ සියලු දෙනාටම අත්‍යවශ්‍ය සාධක උපාය කෞශල. එතකොට උපාය කෞශල්‍ය කියන්නේ මොකක්ද කියන බව අපි හැම විටම පැහැදිලි කරනවා අදාළ පරමාර්ථය හඳුනාගෙන ඒ පරමාර්ථය සඳහා තියෙන බාධක සාධක નિවරදිව තේරුම් ගැනීම සහ උපාය කෞශල්‍ය. එතකොට මේ මේ බාධක හඳුනා ගැනීම අපාය කෞශල්‍යයි සාධක හඳුනා ගැනීම ආය කෞශල්‍යයි ඒ සඳහා උපාය හඳුනා ගැනීම උපාය කෞශල්‍යයි. ඒතර කෞශල්‍ය කියලා කියන්නේ ඒ සම්බන්ධ දක්ෂතා. මේ දක්ෂතා තුනම මොන පැත්තටද යන්නේ කියලා තීරණය වෙන්නේ අදාළ පරමාර්ථය හඳුනා ගන්නා ප්‍රමාණයට. දැන් නිවන් දැකීම කියන කාරණය නිවන් දැකීම සඳහානේ අපි පාරමිතා පුරන්නේ. එතකොට නිවන් දැකීම සඳහා යන ගමනේදී ඒක සැබෑ පාරමිතාවක් හැටියට වැඩෙන්න නම් නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි කරගන්න ඕන. නිවන් දැකීම සම්බන්ධව එක එක්කෙනාට එක එක අදහස් තියෙන්නට පුළුවන්. නමුත් අපි මේ පාරමිතා කතාවේදී විශේෂයෙන් වටහා ගන්නට ඕනේ නිවන් දැකීම යනු කෙලස් නැසීමයි. එතකොට ඒක සැපයක්ය, ඒක දුක් දුරු කිරීමක්ය ආදී වශයෙන් තේරුම් ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒක සැපයයි, ඒක දුක් දුරු කිරීමයි කියලා ගන්නකොට අපේ මනසේ සැපයට අපි දීලා තියෙන අර්ථකථනය අනුව තමයි නිවන අපට දැනෙන්නේ. ඒක දුක් දුරු කිරීමයි කියලා අදහස් කරනකොට දුක කියන එකට අපි දීලා තියෙන අර්ථකථනය අනුව තමයි අපිට නිවන පිළිබඳ අදහසක් ඉතින් ඒ නිසා ඒ වචන වලින් දුක් දුරු කිරීම සැප ලැබීම වගේ වචන වලින් නිවන පිළිබඳව හැඳින්වීම වරදක් නෙමෙයි. නමුත් එතනදී පුද්ගලයාගේ ඒ දුක සහ සැප කියන කාරණා දෙකට දීලා තියෙන අර්ථ විග්‍රහය අනුව ඔහුගේ වැටහීම පටලැවිලි සහගත වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි නිතරම සිහිපත් කරනවා දුක හැටියට සාමාන්‍ය ලෝකයා හඳුනාගන්නේ කායික දුක්ඛය සහ මානසික දෝමනස්සය. එතකොට කායික දුක්ඛ මානසික දෝමනස්ස කියන දෙක දුක හැටියට හඳුනාගත්තාම දැන් මේ කායික මානසික දුක්ඛය දුරු කරන්නට තමයි බොහෝ කොට වෑයම් කරන්නේ. එතකොට ඒක දුක කියලා හඳුනා ගන්නකොට ඒක වේදනාවෙන් තමයි ඒ දුක තේරුම් ගන්න. එතකොට වේදනාවේ අවස්ථා සරලවම ගත්තොත් අවස්ථා තුනක් තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා. එතකොට වේදනාවේ එක කොටසක් තමයි මේ කටුක බව දැනෙන්නේ. ඒක දුක්ඛය කියලා හඳුනා ගන්නකොට තව පැත්තකින් අපිට පේනවා වේදනාවේ සුඛ සහගත ස්වභාවය. එතකොට කාය පීඩා, චිත්ත පීඩා දෙක දුක්ඛ කියලා ගන්නකොට කායික සුවය, මානසික සුවය කියන දෙක ඒක සුවයයි කියලා ගන්නවා. එතකොට ඒතනත්තා මේ ක්ලේශයන්ගෙන් මිදෙන තැනකට යන්නේ නැහැ. පංචස්කන්ධයෙන් මිදෙන තැනකට යන්නේ ආපහු ඔහු සුවයයි කියලා නාම රූප ධර්මයන් තමයි ග්‍රහණය කරන්නේ. එනිසා කායික දුක්ඛ මානසික දුක්ඛ කියන දෙක විතරක් දැකලා නිවන් දකින්නට උත්සාහ කිරීම සැබෑ නිවන පිළිබඳ වටහා ගැනීමක් නෙමෙයි ඒ කායික දුක්ඛ මානසික දෝමනස්ස කියන දෙක මනුස්සයින්ට පමණක් නෙමෙයි තිරිසන් සතුන්ටත් විශේෂ වෙන කාරණා. එතකොට ඒ සතුන්ටත් ඉන්ද්‍රයන්ට සංජානනය වෙනවා කායික දුක්ඛය. ඒ සතුන්ටත් ඉන්ද්‍රයන්ට සංජානනය වෙනවා මානසික දෝමනස්ස. එතකොට කායික දුක්ඛ මානසික දෝමනස්ස කියන දෙකෙන් දුක හඳුනාගෙන නිවන් දකින්න පුළුවන් නම් තිරිසන් සතාටත් නිවන් දකින්න පුළුවන් වෙන්නට ඕන. ඒ නිසා අපි නිතරම සිහිපත් කරනවා අපි දුක හැටියට හඳුනාගත යුත්තේ ආර්යයන් වහන්සේලා දකින දුක්ඛ ආර්ය සත්‍යය. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ අර කායික දුක්ඛ වේදනාවෙන් සහ මානසික දෝමනස්ස වේදනාවෙන් නොවේ. උන්වහන්සේලා දුක දකින්නේ දුක්ඛ ලක්ෂණ වලින්. සංකත විපරිණාම පීලන සන්තාන. ඒක ගොඩාක් අප්‍රකට කාරණයක්. එතකොට මේ අප්‍රකට කාරණේ වැටහෙන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාවට වැටහෙන වැටහෙන ප්‍රමාණයට තමයි ඒතනත්තාගේ දුක්ඛේ ඥාන. ඒ දුක පිළිබඳව ඥානෙ වැඩෙන්නේ. සංවර්ධනය. එතකොට සාමාන්‍ය ලෝකයා දුක හැටියට හඳුනාගෙන ඉන්නේ කාය පීඩා, චිත්ත පීඩා නම් දුකින් මිදීම තමයි නිවන කියලා කිව්වහම ඔහුට හැඟෙන්නේ මේ කාය පීඩා, චිත්ත පීඩා නැති කායික මානසිකව ඉතා සුවසේ ඉන්න පුළුවන් මානසික තත්වයක් තමයි ඔහුට නිවන පිළිබඳව ලැබෙන්නේ. ඒකත් සුවයක් තමයි වේදිත සුඛයයි කියන්නේ ඒකට. හැබැයි නිවනේ තියෙන වේදිත සුඛයක් නෙමෙයි අවේදිත සුඛයක්. ඒ අවේදිත සුඛයයි කියන කාරණේ සාමාන්‍ය ලෝකයාට ස්පර්ශ කිරීම තරම් පහසු නෑ. අපි නිතර ඒ සම්බන්ධව තථාගතයන් වහන්සේ දේශනා කළ උපමාව සිහිපත් කරනවා. කුෂ්ඨයක් අපි කසනකොට, අත ගන්නකොට, රත් කරනකොට, තවනකොට සුවයක් දැනෙනවා. ඒකට කියන්නේ සුවය කියලා. ඒකට ප්‍රතිකාර කරලා ඒ රෝගය අහෝසි කළාම දැන් කොහොමද කියලා අහුවොත් එතකොට අපි කියන්නේ දැන් සනීපයි. දැන් සුවයි. එතකොට අර කුෂ්ඨයේ කසනකොට තියෙන සුවය වේදිත සුඛයි. හැබැයි වේදස සුඛේ විඳින්න විඳින්න මේක ඔඩු දුවනවා. ප්‍රතිකාර කරලා සුව වුණාම විඳින දෙයක් නැහැ. එතකොට රෝගයේ අහෝසි වුණාම දැන් සුවයි කියන්නේ කහනවා වගේ එකකුත් නෙමෙයි. අත ගන්නවා වගේ එකකුත් නෙමෙයි. රත් කරනවා වගේ එකකුත් නෙමෙයි. හුලම් වදිනවා වගේ එකකුත් නෙමෙයි. ඒ తত্ত্বය විඳිය හැකි తত্ত্বයක් නෙමෙයි. එහෙනම් ඇයි ඒකට සුඛයයි කියන්නේ දුක්ඛය නැති නිසා. එතකොට නිවනෙහි තියෙන්නේ අන්නේ අවේදිත සුඛ ලක්ෂණය. වේදිත සුඛ ලක්ෂණය ගත්ත ගමන්ම එතන සංස්කාර ධර්ම ගොඩක් තමයි අපි ඒ සුඛය හැටියට ගන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය ලෝකයාට නිවන යනු දුක් දුරු කිරීමයි නිවන යනු සැප ලැබීමයි කියලා කියනකොට ඔන්න ඔය විදිහට සාමාන්‍ය ලෝකයා සැප දුක ගැන ඇති කරගෙන ඉන්න අර්ථ විග්‍රහය අනුව තමයි ඒගොල්ලන්ට නිවන ගැන ඇති වෙන සංකල්පේ බොහෝ කොට එක්තරා වේදිත තත්වයක් තමයි ඒ අයට ආරම්භ. ඒ නිසා ඒ විඳින්නා වූ තත්වයක් අත්පත් කරගන්නට ඒ අය වෑයම් කරනවා. ඒතරයි තමන්ට නොදැනුවත්වම යලිත් කාම තණ්හාව මතුවෙනවා. යලිත් භව තණ්හාව මතුවෙනවා. යලි යලිත් ඒතනත්තා තුල අර වේදිත සුඛය පිළිබඳව තියෙන කැමැත්ත මතුවෙනකොට ඒ සැපය විඳින්නට යම් පුද්ගලයෙක්ගෙන් යම් ආයතනයකින් යම් සිදුවීමකින් යම් පාරිසරික සාධකයකින් බාධා එනවනම් ඒ බාධකය ගැන ගැටීම මතුවෙන. අනුන් ගැන විතරක් නෙමෙයි. ඒ වේදිත සුඛය අපේක්ෂා කරගෙන ಗುಣධම් වඩන්න භාවනා කරන්න පටන් ගත්තාම අපි අපේම කය ගැනත් ගැටෙනවා. අපේම සිතත් එක්ක ගැටෙනවා. ඇයි දැන් මට ඉක්මනට භාවනා කරලා ඒ සුවය ලබන්න ඕන. නමුත් භාවනා කරන්න වාඩි වුණාම මේ කකුල හිරි වැටෙනවා, එහෙන් කැක්කුම අල්ලනවා. එතකොට දැන් මේ මේ කය මට සහාය වෙන්නේ නැහැ මේ සුවය ලබන්න. එතකොට අපිට කයත් එක්කත් නොමනාපයක් ඇති වෙනවා. ඊට පස්සේ මගේ හිත එක අරමුණක පිහිටන්නේ නැහැ, සමාධිගත වෙන්නේ නැහැ, සිහිය පිහිටන්නේ අවශ්‍ය විදිහට හසුරුව ගන්න බෑ. එතකොට මගේ හිතත් එක්කත් මට තරහක් එනවා. ඇයි ඒ? මම එක්තරා සුවයක් අපේක්ෂා කරගෙනයි මේ වැඩේ කරන්නේ. ඒ සුවය ලබන්නට මේක බාධකයක්. අන්න එහෙම මේ සැප දුක් කියන කතාවත් එක්කලා ගොඩාක් පටලැවිලි ඇති වෙනවා. අපි අපි මේ සැප දුක කියන එකට දීලා තියෙන අර්ථකථනය. ඒ නිසා නිවන් දකින්නට යන ගමනේදී නිවන යනු කෙලස් නැසීමයි කියන අර්ථය ගත්තහම එකම කතාව. දුක් දුරු කිරීම කියන්නේ ඒකම තමයි. සදාකාලික සැපේ කියන්නේත් ඒකම තමයි. හැබැයි අර සැප දුක් කියන වචන වලට අපි දීලා තියෙන අර්ථකථන තියෙනවා. ඒ අනුව තමයි අපි ඒක හඳුනගන්නේ. මේ කෙලස් නැසීමයි කියලා කිව්වහම අපට ඒ ගැන අලුතෙන් ගැඹුරට හිතන්න වෙනවා. අනිත් එක තමයි කෙලස් නැසීමයි කියලා කියනකොට අපට ඒ වෙනුවෙන් කරන්න තියෙන දේ ඒ වචන දෙක තුලම තියෙනවා. මොකද්ද නිවන් දකින්නට යන ගමනේදී අපි පුහුණු වෙන්න ඕන මොකක් කරන්නද මොකක්ද එතන තියෙන කාර්යභාරය අපිට කරන්න තියෙන වැඩේ මොකක්ද කෙලස් නැසීමයි එතකොට අන්නේ අර්ථය හරියට සිත්හි දරාගෙන අපි පාරමිතා සම්පාදනය කරනවා නම් තමයි හරියටම නිවනට ඉලක්ක කොටගෙන ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා යෝග්‍ය මට්ටමින් අපේ මානසික ගුණාංග පුරුදු පුහුණු කරන්න පුළුවන් වෙනවා ඉතින් ඒ සම්බන්ධව අන්නේ පාරමිතාවන් වැදගත් නොවෙනවා කියනවා නෙවෙයි. ප්‍රඥාව වගේ කාරණා හැම හැම පාරමිතාවක් සම්බන්ධවම මිනුම් දණ්ඩ වෙනවා. මේ නෛෂ්කාම්‍ය පාරමිතාව කියන්නේ ඍජුවම ඍජුවම ඒ ක්ලේශ ප්‍රහාණය සමග ඍජුම සම්බන්ධතාවයක් ඇති පාරමිතාවක් තමයි නෛෂ්කාම්‍ය පාරමිතාව. එයි මේ තෘෂ්ණාව පාදක කොටගෙනයි සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ. පංචස්කන්ධේ යලි යලි හටගන්නේ. ඒ පංචස්කන්ධ නිරෝධය සඳහා ඒ පංචස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත අතහරින්නට එතකොට ඒක කොහොමද सिद्ध කරන්නේ කියන එක තමයි මේ චර්යාපිට අටකතා පාඨයෙන් පැහැදිලි කරන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතෝ කර්මාවෙන් සහ උපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය ඇති වෙන්න ඕන කුමකට සාපේක්ෂවද පරමාර්ථයට පරමාර්ථය කුමක්ද නිවන් දැකීම කෙලෙස් නැසීම ඒ කෙලෙස් නැසීම කියන කාරණයට සාපේක්ෂව තමයි එතනට යන්න අවශ්‍ය සාධක මොනවාද සාධක තමයි පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම එතනට යන්න තියෙන බාධක මොනවාද නීවරණ ධර්ම සහ සියලුම ක්ලේශ ධර්ම ලෝභ ද්වේෂ මෝහ ආදී ක්ලේශ මූලය එතකොට ඒවා තමයි බාධක හැටියට මතුවේ එතකොට ස්ථානෝචිතව අවස්ථාවෝචිතව ඒ බාධක මඩිමින් සාධක අවදි කරමින් අදාළ පරමාර්ථය වෙත ක්‍රියාත්මක වීමේ හැකියාව තමයි උපාය කෞශල්‍යය. ତොර උපාය කෞශල්‍ය නැතිව කිසිවෙකුට පාරමිතාවක්වත් අවශේෂ ගුණයක්වත් සම්පාදනය කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද හැම විටම අපි ගොඩනගන්නට උත්සාහ කරන ගුණයට ප්‍රතිවිරුද්ධ ධර්ම තියෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම හඳුනාගෙන බඩ පවත්වන්න ශක්තිය තියෙන්න ඕන අවස්ථාවෝචිත. එතකොට අපි අපේක්ෂා කරන ගුණේ වඩන්නට සහායක ධර්ම ඒ සහායක ධර්ම අවශ්‍ය තැනදී ගොඩනගන්න ඒ වැඩ දෙක කරෙන්නේ නැතිනම් පරමාර්ථය සාධනය කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. පරමාර්ථය සාධනය කරගන්න ওই වැඩ දෙක මොකක්ද කියලා තීරණය වෙන්නේ පරමාර්ථයට අනුව. දැන් නිවන සම්බන්ධ ඔය කතා කරන. අපි හිතමු ව්‍යාපාරයක් දියුණු කරගැනීමේ අරමුණ ඇතිව ඒබඳු පරමාර්ථයෙන් කටයුතු කරනවා නම් ඒකට සාධක වෙනයි ඒකට බාධක වෙනයි ඒ සඳහා උපාය කෞශල්‍ය වෙනයි එතකොට අපේ ඉලක්කය විවාහ සංස්ථා නම් අපේ ඉලක්කය මහානකම නම් ඒ ඒ පරමාර්ථයට අදාළව තමයි ඒ ආය කෞශල්‍ය අපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය තියෙන්නේ ඉතින් ඒතකොට පරමාර්ථය හරියට දන්නේ නැත්නම් ආය කෞසල්‍ය පැහැදිලිත් නැහැ, අපාය කෞසල්‍ය පැහැදිලිත් නැහැ, උපාය කෞසල්‍ය පැහැදිලිත් නැහැ. ඒ නිසා නිවන් දකින්නට යන ගමනේදී නිවන යනු කෙලස් නැසීමයි කියන සැබෑ අදහස තේරුම් ගන්නා ප්‍රමාණයට තමයි ඒ කෙලස් නැසීමට සාධක ධර්ම මොනවද බාධක ධර්ම මොනවද උපාය කුමක්ද කියලා හරියට වටහා ගන්න පුළුවන්. ඒ නිසා පාරමිතා කතාවේදී සම්මා සම්බෝධි පාරමිතාව, පච්චේක බෝධි පාරමිතාව, ශ්‍රාවක බෝධි පාරමිතාව කියන මේ බෝධි ත්‍රය සඳහාම ಗುಣධම් වඩන හැම කෙනෙකුටම කෝසල්ල පරිග්‍රහිත කෞසල්‍යයෙන් යුක්ත බව කියන කාරණය අදාළ වෙනවා. ඊළඟට මෙහි සඳහන් කරනවා එහෙම කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව ආදීනව දස්සන පුබ්බංගම කාම භවයේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම්ම පාරමිතා. එතකොට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා කියන්නේ කාමයන්ගෙන් සහ භවයෙන් නික්මීම. කාමයන්ගෙන් නික්මීම කියන්නේ කාම තණ්හාව දුරු කිරීම, භවයෙන් නික්මීම කියන්නේ භව තණ්හාව දුරු කිරීම. කාම තණ්හාව නිසා අපි මේ සංස්කාරයන්ට ඇලෙනවා, ඇලෙන නිසා අපට ඕන වෙනවා මේක පවත්වන්න. එතකොට භව තණ්හාව. එතකොට භව තණ්හාව දුරු කරන්න පුළුවන් වෙන්නේ කාම තණ්හාව දුරු වෙන තැනක පමණයි. කාම තණ්හාව තියෙන තාක්කල් අපිට ඕන වෙනවා ඒවා විඳින්මින් මේක නඩත්තු කරගන්න, පවත්වා ගන්න. පැවැත්ම පිළිබඳ අපේක්ෂාව අතහැරෙන්නේ කාම තණ්හාව දුරු වෙනද. කාම තණ්හාව දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වෙනද. දැන් එතකොට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඉතින් අනාගාමි මාර්ගඥාණයෙන් කාම තණ්හාව දුරු එතකොට කොහොමද භව තණ්හාව ඉතුරු එහෙම ගැඹුරින් කල්පනා කරනකොට මේ ප්‍රකාශනයත් එක්කලා එහෙම මතුවෙන්න පුළුවන්. ඒතකොට මෙතන කාම තණ්හා කියන එකෙන් අර කාම ලෝකය පිළිබඳ කාරණේ පමණක් නෙමේ මේ පංචස්කන්ධයට ඇලුම් කරන බව. ඒතකොට අනාගාමී මාර්ගඥාණයෙන් කාම ලෝකයට ඒ කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්නා අරමුණු වල ඇලෙන ගතිය බැඳෙන ගතිය ඒව ආස්වාදනය කරන්න තියෙන කැමැත්ත අනාගාමී මාර්ගඥාණයෙන් අහෝසි වෙනවා. හැබැයි එතනින් එහාටත් උන්වහන්සේ තුල තවම අවිද්‍යාව තියෙන නිසා මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු බව ਸਰව සම්පූර්ණයෙන් වැටහිලා නැහැ. ඒ නිසා තමයි රූප රාග, අරූප රාග ඒවා පවතින. તો රූප රාග, අරූප රාග පවතිනවා කියලා කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳ අපේක්ෂාව තියෙන. මේ පංචස්කන්ධය පිළිබඳ අපේක්ෂාව තියෙන තාක්කල් පවතින්නට කැමැත්ත තියෙන. මේ විදිහට මේවා එකින් එකට බද්ධ වෙලා තියෙන්නේ. ඒතොර ප්‍රඥාව වැඩෙන වැඩෙන පමණට තමයි කාමයන්ගෙන් සහ භවෙන් නික්මෙන්නට උනන්දු වෙන්නේ. එතකොට මේ උනන්දු ඇතිවිය යුත්තේ කෙසේද කියන එක දක්වන ආදීනව දස්සන පුබ්බංගම. ආදීනව දැකීමෙන් තමයි කාමයෙන් සහ භවයෙන් නික්මීමේ කැමැත්ත මතුවෙන්නේ. අන්න ඒක තමයි අපි නෛෂ්කාම්‍ය පාරමිතාව හැටියට ප්‍රගුණ කරන්නේ. ඒතර ආදීනව දස්සන කියන එක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. ආදීනව කියලා කියන්නේ කොමක්ද? මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන දුක්ඛ පක්ෂය. ඒ කියන්නේ ආස්වාදයේ පැත්ත තමයි ආස්වාද කියලා හඳුන්වන්නේ ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී පැත්ත. ඉන්ද්‍රයන් උත්තේජනය කරන පැත්ත. ඒක තමයි ආස්වාදය. ආදීනවය කියලා ගත්තහම ඉන්ද්‍රයන්ට පීඩා ඇති කරන වෙහෙස ඇති කරන తত্ত্বය තමයි අපට ප්‍රකට ආදීනව. ඒක තමයි අර කායික දුක්ඛ මානසික දෝමනස්සේ හැටියට ගන්න. ඒකට කියනවා ප්‍රකට ආදීනව. හැබැයි ප්‍රකට ආදීනවේ දැකලා විතරක් කාමයන්ගෙන් නික්මෙන්නට බෑ. ප්‍රකට වූ ආදීනවේ දකිනකොට ඒ කියන්නේ කායික දුක්ඛ සහ මානසික දෝමනස්සේ දකිනකොට අපි කායික දුක්ඛයෙන් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. හැබැයි කායික සුඛය අපේක්ෂායි අපි මානසික දෝමනස්යෙන් නික්මෙන්නට උත්සාහ කරනවා මානසික සෝමනස්ය අපේක්ෂා අන්න ගැටුම ආරම්භ වෙන තැන අපි එක් දෙයක් අපේක්ෂා කරනවා එක් දෙයක් ප්‍රතික්ෂේප කරනවා එතකොට එතන ඇයි ප්‍රතික්ෂේප කරන්නේ පීඩාව නිසා එනිසා පීඩාව නිසා යමක් බැහැර කිරීම නිවන් දැකීමට උපකාර වෙන සැබෑ නෛෂ්කාම්‍යයක් කියලා ගන්නට බෑ. එහෙනම් මොකද්ද මෙතන ආදීනව දස්සන පුබ්බංගමෝ කියලා. ඒ ආදීනව දස් ආදීනව දැකලා තමයි මේක දුරු කළ යුත්තේ. හැබැයි අර ප්‍රකට ආදීනවය දැක්කහම ප්‍රකට ආදීනවය කියන්නේ මොකද්ද? ගතට සිතට දැනෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන වේදනාවෙන් හඳුනා ගන්නා පීඩාව. ඒක තමයි ප්‍රකට ආදීනව. ඒක තමයි මුලින්ම අපට දැනෙන්නේ. එතකොට පීයේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පීයේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ ඊළඟට ජරාපි දුක්ඛ මේ විදිහට ඉපදීම් දුක ලෙඩවීම දුක වයස්ගත වීමේ දුක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමග මොසු වීමේ දුක බලාපොරොත්තු කඩවීමේ දුක එතකොට මේවා තමයි අපිට ප්‍රකට දුක්ඛය හැබැයි ඒ ටික විතරක් දැකගෙන දැනගෙන මෙතනින් නිදහස් වෙන්නට බෑ අර සියුම් තැනට යන්නට ඕන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට පංච උපාදානස්කන්ධේ දුක්ඛ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් මේක හටගන්න තිබීමමයි දුක. එතෙක් අපට පෙනෙන්නේ මේ හටගත් එක පරිස්සම් කරගන්න බැරි වෙන එක තමයි දුක කියලා. මුලදී අපට දැනෙන්නේ. මුලදී අපි උත්සාහ කරන්නේ මේ පංචස්කන්ධය හටගෙන තියෙනවා හටගත්තු පංචස්කන්ධයට එන පීඩා වළක්වා ගන්න. එතකොට මේ පීඩාව වළක්ව ගත්තොත් අපිට සුවෙන් ඉන්න පුළුවන්. එතකොට මේ හටගත්තු පංචස්කන්ධයේ සිතට දැනෙන පීඩාව වළක්ව ගත්තොත් අපිට සුවෙන් ඉන්න මුල් අවස්ථාවේදී අර ගතට සිතට ප්‍රකට වූ දුක්ඛ වේදනාව ආදීනවේ දැනෙනකොට අපි මේ හටගත් පංචස්කන්ධයේ පීඩාව දුරු කරලා මේක සුවසේ පවත්වා ගන්නටයි වෑයම්. එහෙම වෑයම් කළා කියලා භවයෙන් නික්මෙන්නේ නැහැ. සසරෙන් නික්මෙන්නේ නැහැ. පංචස්කන්ධයෙන් නික්මෙන්නේ නැහැ. ක්ලේශයන් ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද එතන අවිද්‍යාව දුරු වෙන්නේ නැති නිසා. එහෙමනම් මෙතන ආදීනව දස්සන කියන්නේ ඒ මතු පිටින් පෙනෙන ආදීනවයත් අපි හඳුනා ගන්න ඕන. ඒ නිසා තමයි දුක්ඛාර සත්‍ය පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ ඒ ප්‍රකට කාරණා ටිකත් මුලින් දේශනා කරන්නේ. ඒකෙන් තමයි අපි මේ දුක කියන එක හරියට තේරුම් ගන්න, ඒ පිළිබඳව සොයන්න, විමසන්න අපි පෙළඹෙන්නේ මේ ප්‍රකට දුක්ඛය. හැබැයි ඒක දැකලා විතරක් කෙලස් ප්‍රහාණය කරන්න බෑ. ඒක දැක්කෙන් පස්සේ අපිට එක්තරා අරගලයක් අපි තුල ගොඩනගෙනවා. අර පීඩාකාරී දේ දුරු කරලා සුවදායක දේ අත්පත් කරගන්නට. මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ආර්ය ධර්මයේ පිළිබඳ ප්‍රහීනත්වයක් ඇති වෙනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ නෑ මේ හටගත්තු පංචස්කන්ධයට එන පීඩා දුරු කරන්න කොතෙක් උත්සාහ කළත් ඒක දුරු කරලා ඉවර කරන්නට බෑ. ඇයි ඒ හටගත් හටගත් තැනම අහෝසි සංකත නැවත නැවත හටගන්නට ඕන හටගත් හටගත් තැනම බිඳී යනවා මේ ඉපදීම් බිඳීම් දෙකෙන් ඒ ඒ ධර්මයන්ම පෙළෙනවා එතකොට ඒව හඳුනා ගන්නකොට තමයි අපිට තේරෙන්න ගන්නේ දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි සුඛ වේදනාවත් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ඇයි සුඛ වේදනාව දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වෙන්නේ වේදනා ලක්ෂණයෙන් නෙමෙයි සංකත ලක්ෂණය යම් තැනක තියෙනවා. එතකොට සුඛය කියන එක අහේතුකව අප්‍රත්‍යක උපදිනව නෙමෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මයක් සුඛය කියන්නේ. සුඛ වේදනාව ඒ නිසා සුඛ වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාරයක් නිසා සංකත වූ කියන දුක්ඛ ලක්ෂණයෙහි පවතින. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම දෙයක්ම වහා භව પ્રાપ્ત වෙන නිසා, එහි પરම්පරාව අනුක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන නිසා, එය දුක්ඛ ලක්ෂණයක්. එය සුඛ වේදනාවේ තියෙන නිසා එවනම් සුඛය කියන්නේ දුක්ඛ ධර්මයක්. ඊළඟට ඒ හටගැනීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් මේ සුඛයයි කියන සංස්කාර ධර්මය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳෙනවා කිසිවක් ඉතිරි නොවි. ඒතර හටගත්තු දේ බිඳීම එහි පීඩණයයි. එහි ਸੰతాපයයි. ඒතර හට ගැනීම බිඳීම් දෙකෙන් පෙළෙන බව. හට ගැනීම බිඳීම් දෙකෙන් දැවෙන බව. මේ සංස්කාර ධර්මයන් ඉක්මවලා නැහැ. එහෙමනම් මේ ගොඩනගිච්ච පංචස්කන්ධය සුවදායකව පවත්වා ගන්නවා කියන එක කිසිදාක කරලා ඉවරයක් කරන්න පුළුවන් වැඩක් නෙමේ මේක හටගත්තු තැනමයි මේ අර්බුදය මතුවලා මේ පංචස්කන්ධය හට ගැනීමමයි ප්‍රශ්නේ ඒක පැවැත්වීමමයි ප්‍රශ්නේ අන්න ඒ යථාර්ථය දැක්කොත් විතරයි සංස්කාරයන්ගෙන් නිදහස් වීම ඒ සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න බැරුව නැවත නැවත සංස්කාර ගොඩ නැගෙන්නේ තණ්හාව පාදක කොටගෙන. ඒ තණ්හාව පවතින්නේ අවිද්‍යාව පදනම් කොටගෙන. ඒ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළොත් විතරයි මේ සංස්කාරයන්ගෙන් මිදෙන්න පුළුවන්. එතනින් මිදුනොත් විතරයි මේ සංස්කාර ගොඩ නැගෙන බව නවතින්නේ. ඒ සඳහායි මේ වෑයම කියන ගැඹුරු අර්ථයෙන් අපට ක්ලේශ ප්‍රහාණය සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ මේ අප අප්‍රකට වූ ආදීනවය දකින්න. මොකද්ද අප්‍රකට ආදීනවය කියන්නේ? ආර්යයන් වහන්සේලා විසින් දක්නා වූ දුක්ඛ ලක්ෂණ. අර තිරිසන් සතාටත් සාධාරණ වූ දුක්ඛ ලක්ෂණ තමයි ප්‍රකට ආදීනවය. මොකද්ද තිරිසන් සතාට ප්‍රකට උනේ? කායික දුක්ඛ වේදනාව සහ මානසික දෝමනස්ස වේදනාව. ඒක තිරිසන් සතාටත් සාධාරණයි. ඒක පොදුවේ අපි හැමෝටම සාධාරණයි. ඒතර අපිට මුලින්ම යම්කිසි දෙයක ආදීනවේ හැටියට දැනෙන්නේ ඒ කයට දැනෙන සිතට දැනෙන අමාරුව. ඒකෙන් ගැලවෙන්නයි මුලින් උත්සාහ කරන්නේ. ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරලා විතරක් කෙලස් නසන්නට බෑ පංචස්කන්ධයෙන් මිදෙන්නට බෑ ඒන් මිදෙන්නට නම් මේ සංස්කාර ධර්මයන්හි සූක්ෂමව පවතින අප්‍රකට ආදීනවේ දකින්නට ඒ අප්‍රකට ආදීනවේ තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ. එයයි දුක්ඛ ආර්ය සත්‍යය. ඒ මොනවද? වේදනාවෙන් නෙමේ සංකත විපරිණාම පීලන සම්පත. එතකොට දැන් මෙතන පැහැදිලි කරනවා ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවයේ නික්කමන චිත්තුප්පා. එතකොට කාමයෙන් සහ භවයෙන් නික්මීමට සිත් ඉපදවීම තමයි නෛෂ්කාම්මේ. හැබැයි ඒක එන්න ඕන කොහොමද? ආදීනව දස්සන පුබ්බංගම. ආදීනව දැකීම තුලින් තමයි මේ කැමැත්ත ඇති වෙන්න ඕන. එතකොට ආදීනව දැකීම දෙයාකාරයි ප්‍රකට ආදීනවේ දැකීම සහ අප්‍රකට ආදීනවේ දැකීම. ප්‍රකට ආදීනවේ දකිනකොට අපි ලෝකයේත් එක්ක අරගලයක යෙදෙනවා. හටගත් පංචස්කන්ධයට එන පීඩා දුරු කරගෙන මේක සුවෙන් පවත්වන්නට. ඒ තුල සත්‍යය දුකින් මිදෙන්නේ නැහැ. දුක සමග අරගල කරන්නට පෙළඹෙනවා. එතකොට ආරයන් වහන්සේලා දක්නා වූ ඒ දුක්ඛ ලක්ෂණ දකිනකොට එතන අප්‍රකට ආදීනවේ දකිනවා එතකොට තේරෙන්න ගන්නවා මේ දුක්ඛ වේදනාව විතරක් නෙමේ සුඛ වේදනාව කියන තැනත් දුක්ඛ ලක්ෂණමයි පවතින්නේ. උපේක්ඛා වේදනාව කියන එකත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා එතන තියෙන දුක්ඛ ලක්ෂණය. සබුදු දහමේ දුක්ඛ කියන්නේ අමාරුවක් එක්කම කියන අර්ථයට එහා ගිය ගැඹුරු අර්ථයකින් නින්දිත වූ හිස් ගතිය දු කියන නිපාතේ නින්දිතාර්ථය මාප්‍රාණ ක කියන්නේ සම්පූර්ණ වචනයක් හිස් බව නින්දිත වූ හිස් බව ඇයි නින්දිත වූ හිස් බව කියන්නේ ඇති වෙලා වහා බිඳී යනවා ඉතිරි වෙන කිසිවක් නැහැ සංස්කාර ධර්මයන් බිඳෙනකොට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා කිසිවක් ඉතිරියක් නැහැ. එහෙනම් අපිට මේ ප්‍රකට වෙන්නේ කොහොමද? ලෝකේ යලි යලි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ නිසා. ඒ නිසා මේකේ પરම්පරාවක් අපිට ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් හටගත් හටගත් ධර්මය වහා ශනේන් බිඳී යනවා. ඒන් ඉතිරි වෙන කිසිවක් නැහැ. මෙන්න මේ නිස්සාරත්වය මේ කියන තුච්ච වූ නින්දිත වූ ගතිය තමයි අප්‍රකට ආදීනවයයි කියලා. ඒතකොට අප්‍රකට ආදීනවය යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් වටහා ගන්නට සමත් වුණා නම් අන්න දුක පිරිසිඳ දැනගත්තා. මොකද්ද පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ? පරිඤ්ඤය ප්‍රඥාවෙන් අපිට දුක හඳුනා ගන්නට දුක හෝ ඕනම දෙයක් හඳුනා ගන්න අපේ ක්‍රම තුනක් තියෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා. සංඥා කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මේ ඉන්ද්‍රයන්ට පුළුවන් එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා හැකියාව. ඒකටත් විඥානය උදව් කරගෙන තමයි ඒක කෙරෙන්නේ. නිකන් ඇහෙන් විතරක් රූප දකින්න බෑ චක්කු විඥානය පහළ වෙන්න ඕන. නමුත් ඒක ඇසේ උපකාරයෙන් ඒක කරන්නේ. එතකොට ඒක සංඥා. ඊළඟට විඥාන කියනකොට ඒ සිතෙන් අරමුණු ගන්නා ක්‍රියාවලිය. එතකොට අර සංඥා කියන්නේ චෛතසික ධර්මයක්. ඒකත් සිතේ තමයි හටගන්නේ. හැබැයි ඒකට මේ බාහිර ඉන්ද්‍රයන් සහාය වෙනවා. බාහිර ඉන්ද්‍රයන්ගේ සහායකට එහා ගිය මනසින් අරමුණු හඳුනා ගැනීමක් තියෙනවා. ඒක තමයි අපි හිතලා කල්පනා කරලා යම් යම් දේවල් වටහා එතකොට දාර්ශනිකයෝ, චින්තකයෝ, විද්‍යාඥයෝ නිර්මාණය වෙන්නේ අර ඉන්ද්‍රිය ගෝචර ප්‍රමාණයෙන් නෙමෙයි ඊට එහා හිතලා කල්පනා කරලා මනසින් දේවල් අරමුණු කරනවා ස්පර්ශ කරනවා. ඒතර මනසින් කරන්නේත් අරමුණු ගැනීමේ අරමුණු හඳුනා ගැනීමේ ක්‍රියාවල සංඥාවෙන් කරන්නේත් අරමුණෙන් අරමුණක් වෙන්කොට හඳුනා ගන්නා ගතිය තමයි සංඥාවෙන්. හැබැයි සංඥාවට වඩා ප්‍රබලයි විඥාණයෙන් හඳුනා ගැනීම. එතකොට මේ විඥාණයට තමයි අර සුඛ දුක්ඛ උපේක්ඛා ආදිය ප්‍රකටව දැනෙන්නේ විඥානයේ විසින් අරමුණු රසය හඳුනා ගන්නා ගතිය තමයි වේදනා හැබැයි ඒ වේදනාවෙන් දුක හඳුනා ගන්නවට වඩා එහා ගිය අවබෝධයක් තමයි ප්‍රඥාවෙන් දුක්ඛ ලක්ෂණ හඳුනා ගන්න. ඒ නිසා තමයි එතන පරිඤ්ඤය දුක පිරිසිඳ දැනගන්නේ. එතකොට සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා පැහැදිලි කරන තැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බං පහිනම් අවබෝධ කරගත යුතු දේ අවබෝධ කළා ඊළඟට ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළා භාවිත කළ යුතු දේ භාවිත කළා එතකොට අවබෝධ කරගන්නේ ප්‍රඥාවයි ඒ වගේම පරිඤ්ඤය කියන වචනේ භාවිතා කරමින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පරිඤ්ඤේස් පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි ප්‍රඥාවෙන් විනිවිද වටහා ගත යුතු දේ පිළිබඳව විනිවිද වටහා ගැනීමක් ඇති වෙනවා නම් ඒක එක්තරා 이르දියක් ඇටියෙ. ඒ 이르දිය කියලා කියන්නේ විශේෂ කෞශල්‍ය. ප්‍රඥාවේ විශේෂ ප්‍රභාවක් ඒක. එතකොට අන්න ඒ විදිහට අර තිරිසන් සතාටත් සාධාරණ වූ ඉන්ද්‍රිය ගෝචර වූ විඥාණයට හසු වෙන්නා වූ වේදනා ලක්ෂණේ ප්‍රකට කොට ඇත්තා වූ ප්‍රකට ආදීනවයක් මේ සංස්කාර ධර්මයන්හි පවතී. ඒක දකිනකොට අපට අර මුලින් තිබුණු ඇල්ම ටිකක් බිඳෙනවා. මුලින්ම තියෙන මේ සංස්කාරයන් පිළිබඳව තියෙන දැඩි ඇල්ම, දැඩි කැමැත්ත, දැඩි උපාදානය ටිකක් බිඳෙනවා අරක. හැබැයි ටිකක් බිඳුණා වුණාට ඒකෙන් සියල්ල සුද්ධ වෙන්නේ නැහැ. එතනින් එහාට පොඩි අරගලයක් නිර්මාණය වෙන්නට පුළුවන්. එතනින් එහාට ප්‍රඥාව දියුණු කළේ නැතිනම්. දැන් මුලින් ආදරයෙන් හිටපු කෙනෙකු පිළිබඳව අඩුපාඩු දකිනකොට නුවණ පාවිච්චි කළේ නැතිනම් අර ආදරය වෛරයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. සැබෑ ආදරයක් වෛරයක් වෙන්නේ නැහැ. ආදරය කියන එකත් ත්‍ෘෂ්ණා මූලික ආදරය, මෙත්තා මූලික ආදරය, ප්‍රඥා මූලික ආදරය. ලෝක සත්‍යය තුළ බහුලව පවතින්නේ ත්‍ෘෂ්ණා මූලික ආදරය. ඒ ත්‍ෘෂ්ණා මූලික ආදරය වහාම වෛරයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. අර ආදීනවේ. ඒ කියන්නේ කායික මානසික පීඩා තමන් කාන්තාවකට පුරුෂයෙකුට ඇලුම් කළා නම් ඒ කාන්තාවේ පුරුෂයා තමන්ට කයට සිතට පීඩා දෙනවා. බහුලව තමන්ට දුක් ඇති කරනවා කියලා දැනුණු ගමන් එතනින් එහාට ආදරය නෙමේ ගැටුමක් නිර්මාණය. හැබැයි ප්‍රඥාවෙන් වටහා ගන්නකොට ගැටුම් නැහැ. nissara බව තේරුම් අරගෙන නික්මෙනවා නිහඬ වෙනවා. නික්මෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලයා බැහැර කිරීම පමණක් නෙමෙයි. ස්ථානයෙන් බැහැර පමණක් නෙමෙයි. ඒ මානසික අර්බුදයෙන් මනස නිදහස් කරගන්නේ. ඒ නිසා නෛෂ්කාම්‍ය කියලා කියන්නේ කාමයයි දුරු කරන්නේ. කාමේනුයි නික්මෙන්නේ. කාම කියන්නේ කැමැත්ත. ද්‍රව්‍ය පිළිබඳ කතාවක් නෙමෙයි. එතකොට අද ගොඩක් දෙනා අත්හැරීම පුරුදු කරන්නේ අකමැති දේවල් අත්හරින්න, ගැටෙන දේවල් අත්හරින්න. අර කායික මානසික දුක්ඛ දෝමනස්යන් දැනෙනකොට ඒව ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. ගැටුමක් නිර්මාණය වෙනවා. පටිඝයක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. එපා වෙනවා. එතකොට අත්හරින්න. එතකොට මෙන්න මේ විදිහට හුඟක් දෙනාගේ අත්හැරීම පටිඝ මූලික ඉතින් අකමැති දේවල් එපා වෙන දේවල් අත්හැරීම තිරසන් සත්තුත් කරන්නේ. තමන්ට කයට පීඩා ඇති වෙන දෙයක් යම් තැනක සිද්ධ වෙනවා නම් එක්කෝ ඒ තිරසන් සතා ඒකට ප්‍රතික්‍රියා දක්වනවා ඒක විනාශ කරන්න උත්සාහ කරනවා නැත්නම් තමන් එතනින් හිමිසරේ මගහැරලා යනවා. අපි හිතමු සුනකේකට ගහන්න පොල්ලක් ගත්තොත් එහෙම ඌට හිතුනොත් මේක මැඩපවත්වන්න පුළුවන් කියලා ඌ බුරාගෙන හපාගෙන අපේ ඇඟට පනින්න. උට තදින් අපි පහරක් දෙකක් ගැහුවොත් ඌ බියපත් වුණොත් මේක මැඩපවත්වන්න බෑ කියලා දැනෙච්ච ගමන් ඌ පලායන. අපි කරන්නේත් ඒකම. සර්පෙක් අපි ළඟට ආවොත්, හස්තියෙක් ආවොත්, සුනකෙක් ආවොත් අපි එතනින් පලා යන්නට උත්සාහ කරනවා. හැබැයි අපි අකමැති දෙයක් යම් තැනක සිද්ධ වුණා ඒක මඩින්න පුළුවන් කියලා. ඒක යට කරන්න පුළුවන් කියලා දැනුත් අපි ඒකට ප්‍රතික්‍රියා දක්වනවා ඒක අහෝසි කරන විනාශ කරන. එනිසා සාමාන්‍ය සත්වොත් මිනිස්සුයෝ සියලු දෙනාම පොදුවේ දුක්ඛ දෝමනස්යන් දැනෙනකොට ඒ පීඩාව දැනෙනකොට ඒකෙන් මිදෙන්නට උත්සාහ කරනවා. ඒක පොදු සත්ව ගතියක්. ඒකට 아무තු මේ ආර්ය දර්ශනයක් තියෙන්නට ඕනේ ඇයි? සත්වයා තුලම පවතින සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලයි. සත්වයා සුඛය කැමති, දුක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ ගතිය විසින්ම 아무තු නිර්වාණගාමිනී මාර්ගයක් ඕන නැහැ. 아무තු ආර්ය දර්ශනයක් ඕන නැහැ. අමුතුවෙන් දුක පිරිසිදු දැක ගන්නට ඕනේ තමන්ට ඉන්ද්‍රයන්ට දැනෙන පීඩාව නිසාම සත්වෝ ඒවා බැහැර කරලා සුවදායක දේ පැත්තට හැරෙනවා. ඒක සත්ව ගතිය. ඉතින් මේ සත්ව ගතිය මත නෛෂ්කාම්‍ය පුහුණු කරන්නට බෑ. ඒ තුල අපට අකමැති දේවල් අයින් කරගෙන කැමති දේවල් පවත්වාගෙන ලෝකේ පවතින්නට ඒ ක්‍රමය උදව් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ තුල බරපතල අර්බුද අරගල ගොඩක් නිර්මාණය වෙන්නට පුළුවන්. ගැටුම් නිර්මාණය වෙන. එයි තමන් අකමැති දේ සිද්ධ වෙනකොට ඒක ඒක අහෝසි කරන්න, ඒක මැඩ පවත්වන්න ක්‍රියාත්මක කරන අනිකාට රිදෙනවා. ඒතර අනික අපට ප්‍රතිවිරුද්ධ වෙනවා. ඊට ඒ ගැටුම දිගින් දිගට වර්ධනය අපි එතනින් පලා ගියොත් ඊට පස්සේ අපට ඒ අවස්ථාව නැති වෙනවා. ඊට පස්සේ අපට දුම්නසක් ඉතුරු වෙනවා. මේ විදිහට අපට පීඩා කරන දේ අහෝසි කරන්න හැදුවත් ඒක අහෝසි කරන්න බැරි නම් අපි එතනින් බැහැර වුණත් ඒ හැමතැනකම භෞතික වශයෙන් යම් වෙනසක් සිද්ධ වුණාට මානසික වශයෙන් අපේ දුබලකම එහෙමම පවතිනවා. මොකද්ද දුබලකම? අපි කැමති දේවල් අපේක්ෂා කරන ගතිය. ඒ නිසා හැබැයි නෛෂ්කාම්මය කියන්නේ අකමැති දේ බැහැර කිරීම නෙවෙයි. පීඩාකාරී දේ බැහැර කිරීම පමණක් නෙවෙයි. අකමැති දේ බැහැර කිරීම, පීඩාකාරී දේ බැහැර කිරීම සතාසේ උපාවටත් පොදු සත්ව ගතියක්. එමනම් මේ නිර්වාණගාමිනී මාර්ගය අපි බැහැර කරන්න උත්සාහ කරන්නේ මොනවද? කැමැති දේ සහ ඒ සඳහා පවතින කැමැත්ත. ඒ නිසා කාමයන් දෙආකාරයි වස්තුකාම සහ ක්ලේශකාම. එතකොට මේවයි අත්හරින්නේ. මොනවද? වස්තුකාම ක්ලේශකාම. වස්තුකාම කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්භන ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ආග්‍රහණ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ අපි ඒවට ඇලුම් කරනවා. ඇයි ඒවට ඇලුම් කරන්නේ? ඉන්ද්‍රයන්ට යම් පිනවීමක්, යම් උත්තේජනයක් ඇති කරන නිසා අපිට ඒවා ගැන රුචිකත්වයක් ඇති ඒක හඳුන්වන වස්තුකාම. ක්ලේශකාම කියලා කියන්නේ ඇසට රූපේ පෙනෙන්නේ නැහැ. හැබැයි පෙනුණු රූපය පිළිබඳ මනෝභාවයන් මනසේ නැවත නැවත පළුමරමින් ඒක ගැන හිතමින් ඒක ගැන සංකල්ප ගොඩනගමින් අපි මේ මනෝභාවය ආස්වාදනය කරන ඒ ක්ලේශකාම එතකොට අපි වස්තුකාමයෙන් නිදහස් වෙන්නටත් ඕන ක්ලේශකාමයෙන් නිදහස් වෙන්නටත් ඕන වස්තුකාමයෙන් නිදහස් වෙන්නට එක උපාය මාර්ගයක් හැටියට අපි පාවිච්චි කරනවා වස්තුන්ගෙන් බැහැර වීම හෝ එහෙම නැත්නම් ඒ වස්තුන් බැහැර කිරීම. හැබැයි එහෙම කිරීම ප්‍රාථමික උත්සාහයක් පමණයි. එතනින් එහාට ඒ පිළිබඳව තියෙන ක්ලේශකාමය දුරු කරගන්නට අපි වෑයම් කරන්නේ. ඒ ක්ලේශකාමය දුරු වෙන්නේ නැතිනම් අරක හුදෙක් తాවකාලික පැලස්තරයක් විතරයි. ඒකට කියනවා සමත ක්‍රමයයි කියලා. සමත ක්‍රමය කියන්නේ මොකද්ද? යම් යම් අරමුණක් පදනම් කොටගෙන කෙලෙස් හට ගන්නවා නම් ඒ කෙලෙස් හට ගන්නට අදාළ අරමුණ වෙනස් කරනවා. ඒ අරමුණ වෙනස් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඒ ක්ලේශයේ උපදින කාරණේ එතනින් බැහැර කරන අසුචි ගොඩක් තියෙනවා නම් ගඳ ගන්නවා අපිට මනසට පීඩාවක් ඇති වෙනවා. උදැල්ලක් හරි සවලක් හරි අරගෙන ඒ අසුචි ගොඩ ඉවත් කරන නැත්නම් වලක් කරලා වලල්ලා නැත්නම් පස් ටිකක් දාලා වහලා දැන් එතකොට ඒ අරමුණ නිසා ඇති වෙන පීඩාව දුරු වෙනවා. ඒතරම් සමත ක්‍රමයක්. එතකොට ඒ පීඩා කරන දේ අපිට අහෝසි කරන්න බැරි නම් මම එතනින් අයින් ආයතනයක ඒ වැඩ කරන ප්‍රධානියා අපට රොස්සන්නේ නැහැ. ඒ ප්‍රධානියත් එක්ක අපට හැප්පෙන්න බෑ. ප්‍රධානිය අයින් කරන්න අපට හයියක් නැහැ. අපි ඒ ආයතනෙන් බැහැර වෙලා නිකන් ඒ දෙවන සමත ක්‍රමය. තව සමහර අවස්ථා එනවා ඒ අරමුණ බැහැර කරන්නත් බෑ, Tamanට බැහැර වෙන්නත් බෑ. විවාහය වගේ තැන්වල ඉතින් අද නම් බොහෝ දෙනාට විවාහය කියන එකත් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි ඕන වෙලාවක අතහැරලා දාන මට්ටමට අද ඇවිත් තියෙන්නේ බටහිර ලෝකයෙන් ලැබිච්ච ආభాෂයත් එක්ක. එතකොට අපිට ඉවත් කරන්න බැරි තැනකදී අපි තුන්වෙනි ක්‍රමේ පාවිච්චි කරනවා තමනුත් ඉන්නවා අරමුණක් තියනවා ඒ ගැන නොසිතා හිත සැහැල්ලු වෙන සතුටු වෙන සුවදායක කුසල ආරම්මණයක් අරගෙන ඒ අරමුණෙහි සිත පවත්තන සමත ක්‍රම තුනයි. ඔකෙන් තුන්වෙනි ක්‍රමය විතරයි සමත භාවනා හැටියට හඳුන්වන්නේ. අනිත් ක්‍රම දෙකම භෞතික වශයෙන් භෞතික වශයෙන් දේවල් සමනය කිරීමේ ක්‍රියාවලිය. ඒක සත්‍තුත් කරන භෞතික වශයෙන් අරමුණ ඉවත් කිරීම හෝ Taman එතනින් ඉවත් වීම කියන එක තිරසන් සතුන්ටත් පොදු වූ සමත ක්‍රියාවලිය. හැබැයි තිරිසන් සතාට සමත භාවනාව නැහැ. සමත භාවනා කියන්නේ මොකද්ද? අරමුණ අයින් කරන්නෙත් නැහැ, තමන් අයින් වෙන්නෙත් නැහැ. තමන් ඒ ගැන හිතන එක නවත්තලා වෙන යහපත් පැහැපත් අරමුණක් මත සිත පවත්වන්නට පුරුදු කරනවා. එතකොට ඒ තුලින් ක්ලේශය යටපත් වෙනවා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට විදර්ශනාවෙන් තමයි ඒතරත්තාට ඇයි මට මේ පිළිබඳව මේ ගස්ඨණ ඇති ඇයි මට මේ ගැන ඇල්ම ඇති එහෙම කල්පනා කරමින් ඒ තමන් දකින විදිහ වෙනස් කරනවා. තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරනවා. තමන්ගේ ආකල්ප වෙනස් කරනවා. ඒ ටික වෙනස් කළාට පස්සේ අපිට ඒ අරමුණ අයින් කරලා වෙන අරමුණක් ගැන හිතන්න ඕනෙත් නැහැ. එතනින් පලා යන්න ඕනෙත් නැහැ. ඒක අයින් කරන්න ඕනෙත් නැහැ. ඒකත් තියෙනවා. අපිත් ඉන්නවා. ඒක ගැනම හිතනවා. හැබැයි හිතන විදිහ, දකින විදිහ අපි වෙනද දැක්කට වඩා වෙනස් විදිහ. එතන තමයි අර ප්‍රඥා මූලිකව ලෝක ධර්මතාවයන්ට අනුව දැකීම. එතකොට කොහොමද එහෙම දකින්නේ? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් ඔය විදිහෙන් දකින්න පටන් ගත්තට පස්සේ අපි දකින ක්‍රමේ මේ සත්‍යයේ පුද්ගලයේ ඔහු තමයි මට මෙහෙම කළේ ඇය තමයි මට මෙහෙම කළේ මේ පීඩාව ඇති කළේ ඇයයි මේ පීඩාව ඇති කළේ ඔහුයි අන්න සම්මත වශයෙන් දකිනකොට ගැටුම් නිර්මාණය මට ආදරේ හිතුනේ ඔහුටයි ඇයටයි ඇය නැතුව මට ජීවත් වෙන්න බෑ ඔහු නැතුව ජීවත් වෙන්න බෑ දැන් අපි හිතන්නේ මේක මේ ලෝකේ ප්‍රශ්නයක් ඒ විවාහය කරගන්න බැරි වුණොත් මං දිවි නසා ගන්නවා ජීවිතේටම විවාහ නොවි ඉන්නවා දැන් අපිට පේන්නේ මේක ලෝකයේ සම්බන්ධ ප්‍රශ්නයක් වගේ නමුත් ගැඹුරින් දකිනකොට ඒක ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ චින්තනයේ ප්‍රශ්නයක් අපේ දැක්මේ ප්‍රශ්නයක් ඒ දැක්මේ ප්‍රශ්නය අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ පුද්ගලයාත් ඉන්නවා තමනුත් ඉන්නවා ගැටලුවක් නැතුව නිදහස් මනසින් ලෝකය දකින්නට පුළුවන් එතකොට මේ සියල්ල තීරණය වෙන්නේ වස්තුන් මත නෙමෙයි ඒ පිළිබඳව අපි දකින විදිහත් එක්ක. ඒ නිසා වස්තුන්ගෙන් පුද්ගලයන්ගෙන් ආයතන වලින් සිදුවීම් වලින් යම් පීඩාවක් ඇති වෙනවා නම් ඒවා බැහැර කරන්නට කටයුතු කිරීම එක්තරා අත්හැරීමක් වගේ පෙනුනට ඒක අත්හැරීමක් නෙවෙයි කියලා කියන්නට බෑ. ඒක අත්හැරීමක් තමයි හැබැයි මේ නිර්වාණගාමිනී මාර්ගයේ එක ප්‍රාථමික පියවරක් විතරයි. එය උදව් කරගෙන ඉදිරියට වැඩෙන්නට එහෙම ඉදිරියට වැඩෙන්නේ නැතුව හුදෙක් ඒ ද්‍රව්‍ය එහාට මෙහාට කරන එක විතරක් පුද්ගලයව මාරු කරන එක විතරක් ආයතන මාරු කරන එක විතරක් තමන් පලා යන එක විතරක් ඒක ගැන නොහිතා වෙන එකක් ගැන හිතන එක විතරක් නම් අපි කරන්නේ එතන ඒ ගැටලුව සම්පූර්ණයෙන් निराකරණය වෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශකාමයන්ගෙන් මිදෙන්නට වස්තුකාමයන් බැහැර කිරීම යම් පමණකට උදව් වෙනවා. හැබැයි වස්තුන් බැහැර කරලා විතරක් කෙලස් නසන්නට බෑ. දැන් අන්න දැන් මෙතනදී අපිට ඉතාම වැදගත් වෙනවා නිර්වාණය කියන්නේ මොකද්ද නිවන් දැකීම කියන්නේ මොකද්ද කියලා නිවැරදිව අර්ථකථනය කරගන්න. අපි මුලින් කිව්වනේ ඒක සැප ලැබීමයි දුක් දුරු කිරීමයි කියනවට වඩා නිවන යනු කෙලස් නැසීමයි. අන්න නිවන යනු කෙලස් නැසීමයි කියන අර්ථය හරියට අපට වටහාගෙන තියෙනවා නම් තමයි අපට දැනෙන්නේ මෙතන මේ ද්‍රව්‍ය වෙනස් කරලා පුද්ගලය වෙනස් කරලා ආයතන මාරු කරලා මෙහෙම කළා කියලා හරියන්නේ අපි මේ උත්සාහ කරන්නේ කෙලස් දුරු කරන්නට. එහෙනම් මෙතන දුරු කළ යුතු ප්‍රධාන සාධකය ක්ලේශයයි කියන බව අපිට දැනෙන්න ගන්නවා නිවන යනු කුමක්ද කියලා අපි හරියට තේරුම් අරන් නිවන යනු කුමක්ද කියලා අපිට පැහැදිලි අර්ථ විග්‍රහයක් නැතිනම් එහි තියෙන්නේ කෙලස් නැසීම පිළිබඳ කාර්යයක් කියන එක අපිට වැටහෙන්නේ නැතිනම් අපි කොහොම හරි හදන්නේ දුක අඩු කරගෙන සැප වැඩි කරගෙන. ඒක තමයි අපිට නිර්වාණ මාර්ගයේ හැටියට පෙනෙන්නේ. භාවනාවට වාඩි වුණත් වාඩි වෙනකොට අපිට හිතෙන්නේ අද නම් වේදනාව එන්නේ නැතුව පීඩා එන්නේ නැතුව මధుරෝ කන්නේ නැතුව හොඳට පැයක්ම වාඩි වෙලා හොඳට හිත ඒකාග්‍ර කරන හොඳට සැහැල්ලු කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. එතකොට දැන් භාවනාව ඇතුළෙත් බලාපොරොත්තු වෙන්න මොනවද? කායික මානසික විඳින්නා වූ සුවය. ඇත්තනම් භාවනාව කියන්නේ ඒක නෙමේ භාවනාව කියලා කියන්නේ සමත භාවනාව කරනවා නම් ඉතින් එතන අර පීඩාකාරී අරමුණු වලින් කෙලස් වැඩෙන අරමුණු වලින් මනස නිදහස් කර ගැනීම විදර්ශනාව තුල කරන්නේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. පීඩාව නම් තියෙන්නේ පීඩාව කෙරෙහි සිහිය පිහිටුවාගෙන එය සම්පජඤ්ඤයෙන් අවබෝධ කරන්න උත්සාහ කරනවා. සවේදනානුපස්සනාව කියන්නේ සුඛ වේදනාව විතරක් අනුපස්සනා කිරීම නෙමෙයි. සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් උපේක්ඛා වේදනාවත් කියන ඒ වේදනා ත්‍රයම සති සම්පජඤ්ඤයෙන් දකින්නට උත්සාහ කරනවා. එහෙමනම් මේ දුක් වේදනාව ඇයිද අපි අයින් කරන්න හදන්නේ? ඒ අයින් කරන්න හදන්නේ નિસරු නිසා නෙමෙයි දුක් වේදනාව නිසා නම් සුඛ වේදනාවත් નિસරුයි කියලා වැටහෙන්න ඕන. ඇයි අපිට මේ දුක් වේදනාව විතරක් අයින් කරන්න ඕන වෙන්නේ? එතන තියෙන්නේ ක්ලේශ ප්‍රහාණය පිළිබඳ කතාවක් නෙමේ මට දුක් විඳින්න බෑ මට පීඩා විඳින්න බෑ මට සුවෙන් ඉන්න ඕන කියන ආකල්පය ඒතර සක්කාය දිට්ඨියෙන් ආවරණය වෙච්ච පුද්ගල සංඥාවෙන් පුද්ගල දෘෂ්ටියෙන් ආවරණය වෙච්ච රුචි අරුචිකම් වලට වහල් වෙච්ච එතකොට වේදිත සුඛයක් අපේක්ෂා කරන තත්වයක් තුල තමයි ඒතනත්තාගේ භාවනාවක් තීරණය වෙන්නේ. එතකොට ඒතනත්තා එක භාවනා කියලා හැඳින්නුවාට ඒ යම්කිසි කායික මානසික සුවදායක තත්වයකට උදව් වුණාට ඔය දැන් බටහිර ලෝකේ කියනා වගේ මයින්ඩ්ෆුල්නස් එතකොට විපස්සනා ආදී ඔක්කොම මේගොල්ලෝ කරන්නේ කුමක් සඳහාද අර අපි කියන ගැඹුරු දැක්මට වඩා බුදුදහමට අවතීර්ණ වෙච්ච බටහිර ලෝකයේ නිවැරදි දැක්ම හඳුනාගෙන ඒ ඔස්සේ යනවා වෙන්නට පුළුවන් වැඩිපුරම ඒගොල්ලෝ මෙඩිටේෂන් කියලා කරන්න උත්සාහ කරන්නේ කායික මානසික සුවතාවය සහ තමන්ගේ ලෞකික කටයුතු වලට මේන් ලැබෙන සහයෝගය ලබා ගැනීම. ඉතින් ඒකත් එක්තරා යහපතක්. ඒක වැරදි කියන්න බෑ. මොකද අපරාධයක් නෙමෙයිනේ කරන්නේ. අපරාධයක් කරනවා නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාරමිතාව නෙමෙයි. ඒක බෝධිපාක්ෂික ධර්මය නෙමෙයි. ඒක නිර්වාණගාමිනී ප්‍රතිපදාව නෙමෙයි. නිසා අපි මේ කතා කරන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව නිසා. අපි මේ කතා කරන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුල මනස පුහුණු කරන පාරමිතාව ගැන නිසා අර ලාමක తত্ত্বයයි මේකයි එකක් කොට දැකලා මේ වැඩේ කරන්නට බෑ. ඉන් ඉන්සයිතනින් ඔබට ගිය දැක්මක් අපිට තියෙනවා. දැන් මේ කියන කතා අපිට එකපාරට පුරුදු කරන්න පුළුවන් ඒවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. දැන් මේ කියන තැනට මගේ මනසවත් පුහුණු කරන්න බැරි නිසා තමයි මමත් මේ සසරේ තවම පවතින්නේ. ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ දැන් මේ කියන தત્ත්වය අපි හෙට වෙනකොට කරලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. අපිට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මොකද්ද කරන්න ඕන? සුතමේ ඥාන වශයෙන් අහලා තියෙන්න ඕන, චින්තාමේ ඥාන වශයෙන් හිතලා තේරුම් ගන්න තියෙන්න ඕන. ඊට පස්සේ අපි ටිකෙන් ටික අපි පුහුණු වෙනවා ඒ ඉලක්කය වෙත ගමන් කරනවා. ඉතින් අහලත් නැත්තම් හිතලත් නැත්තම් කොතනටද අපි යන්නේ මොකක්ද අපේ පරමාර්ථය? එතකොට ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය ගොඩනගන්නේ කුමක් පදනම් කරගෙන? එනිසා මේ පාරමිතා කතාවේදී විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන මෙතන වැදගත්ම සාධකයේ තමයි මේ මොකක් කරන්නද යන්නේ නිවන් දකින්නවා යනු කුමක්ද? නිවන් දකින්නවා යනු කෙලස් නැසීමයි කියන මේ පැහැදිලි දැක්ම ඇතුව මේ වැඩපිළිවෙල ආරම්භ කළොත් පමණයි එතකොට නිවන් දැකීම කියලා කියන්නේ ඇත්තටම ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධය ප්‍රහාණය කිරීම. කෙලස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කිරීම පංචස්කන්ධය යලි නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කිරීම. ඉතින් පංචස්කන්ධය අහෝසි කිරීම සිද්ධ වෙන්නේ පරිණිරවාණය. ස්කන්ධ පරිණිරවණ. ඒකට 아무තු දෙයක් කරන්න නෑ. ඒකට කරන්න ඕන නැත්තේ ක්ලේශ ප්‍රහාණයම තමයි. ක්ලේශ ප්‍රහාණය සිද්ධ වුනහම ස්කන්ධ ප්‍රහාණය ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒකට 아무තු උත්සාහයක්, 아무තු වැඩපිළිවෙලක් ඒකට අවශ්‍ය නෑ. ඒකට අවශ්‍ය අවසාන වීම විතරයි ඒකට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා වැදගත්ම කාරණේ ප්‍රධානම කාරණේ තමයි ක්ලේශ පරිණිරවාණය. පරිණිරවාණය කියන්නේ කුමක්ද? නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කිරීම. ඉතින් අන්න ඒ දැක්ම ඇතුව තමයි අපි මේ පාරමිතා පිරීම පවත්වාගෙන යා යුත්තේ. එහෙම නැති වුණොත් අපි පාරමිතා කියලා හිතාගෙන නිවන් මඟ කියලා හිතාගෙන අපට හිතෙන අපට දැනෙන මොකක් හරි දෙයක් කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා අර නිවන් දැකීම යනු දුකින් මිදීමයි නිවන් දැකීම යනු සදාකාලික සැපයටපත් වීමයි ආදී වචන වලින් නිවන පිළිබඳව අදහසක් කියනවා. ඒක වැරදි කියන්න බෑ. නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ ඒක අහන කෙනා ඒ සැපයයි සදාකාලික සැපයයි දුක් දුරු කිරීමයි දුකින් මිදීමයි කියන ඒවා අර්ථකථනය කරගන්න විදිහත් එක්ක තමයි ඔහුගේ නිවන තීරණය වෙන්නේ. ඉතින් කෙලස් දුරු කිරීමයි කියන කාරණේ ගත්තාම අපි කාටත් වඩා ප්‍රකට වෙනවා මෙතන කරන්න තියෙන ප්‍රධාන වැඩේ මොකද්ද මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම. ඉතින් අන්න ඒ අර්ථයෙන් අපි දකිනකොට මේ නෛෂ්කාම්ම්‍ය පාරමිතාව ඍජුවට ඍජුවම ඍජුවම අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සම්බන්ධ කාරණයක්. ඇයි මෙතනදී තන්නේ කරම ප්‍රඥාව අවදි කරමින් කාමයන් දුරු කිරීමේ වැඩපිළිවෙලයි මේ නෛෂ්කාම්‍ය පාරමිතාව තුළින් පැහැදිලි කරන්නේ. ඉතින් එතනට එන්නේ කොහොමද? ආදීනව දස්සන පුබ්බංගම. ආදීනව දැකලා. හැබැයි ආදීනවේ හැටියට අර ප්‍රකට ආදීනවය තිරිසන් සතුන්ටත් සාධාරණව දැනෙන, ඉන්ද්‍රයන්ට දැනෙන, සිතට දැනෙන ඒ ආදීනවේ දැකලා පමණක් එතනට යන්න බෑ. ප්‍රඥාවට හසු වෙන ආරණ වහන්සේලා විසින් දකින සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ නම් වූ අප්‍රකට ආදීනවේ හරියට නුවණට හසු වෙන හසු වෙන ප්‍රමාණයට තමයි කාමයන්ගෙන් නික්මීමේ උනන්දුව කැමැත්ත ඒ චිත්තසංතානේ වර්ධනය වෙන්නේ. ඉතින් මම හිතනවා අද දවසට අපිට මේ ටික ප්‍රමාණවත් කියලා. ඉතින් තව මේ සම්බන්ධව කතා කළ යුතු කරුණු අපි ඊළඟ සතිවලදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. එවනම් අද දවසේ අපි දේශනාව මේ පමණකින් නිමා කරමු. සුපුරුදු පරිදි අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.